ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ පහමුණේ කඩහපුල ශ්‍රී ශෛලබිම්බාරාමාධිපති රාජකීය පඬිතුක ශාස්ත්‍රවේදී සාහිත්‍යාචාර්ය මංගල ධර්මකීර්ති ශ්‍රී අත්තදස්සී පූජ්‍යපාද කඩහපුල පේමානන්ද ස්වාමීන් වහන්සේ නමෝ තත්ස භගවතු අරහතෝ සම්මා සංබුද්ධස්ස නමෝ තත්ස භගවතු අරහතෝ සම්මා සංබුද්ධස්ස නමෝ තත්ස භගවතු අරහතෝ සම්මා සංබුද්ධස්ස සාදු සාදු චත්තාරිමානි ගහපති සුඛානි අධිගමනේ ආනි ගිහිනා කාම භෝගිනා කාලේන කාලං සමයේන සමයං උපාදාය කතමානි චත්තාරි අත්තේ සුඛං භෝග සුඛං අනන සුඛං අනවජ්‍ය සුඛං තේ සා ධර්ම ශ්‍රවණ අභිලාෂී පින්වතුනි මුළුලෝ මෛත්‍රී ජලයෙන් තෙමවදාල අතම සම ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් වෙන සූත්‍ර පාඨයක් මේ මාත්‍රිකා හැටියට ප්‍රකාශ කළේ. ගුවන් විදුලියෙන් විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කරන බව හොඳට පැහැදිලි. මේ සූත්‍ර පාඨයේ සඳහන් කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනාථ පිණ්ඩක සිටුතුමාට. අපේ බෞද්ධ පින්වතුන් හැම කෙනෙක්ම අනාථපිණ්ඩික සිටුතුමා ගැන හොඳට දන්නවා. එතුමාගේ සිරිතක් තිබුණා දවසකට දෙවරක් පන්සිල් පන්සල් යෑම. දවසකට දෙවරක්. මේකත් ඉතින් කල්පනාවට ගැටීතු එකන්නේ අද සමහරු පොයේ දවසට වුණත් පන්සල් යන්නේ නැහැ. අනාථ පින්ඩික සිටුතුමයි කාන්තාපක්ෂයෙන් විසාකා මහෝපාසිකාවයි දවසට දෙවරක් පන්සල් ගිය බව බණ පොතේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඳ පුදා ගන්නට 80 මහ ශ්‍රාවකයන් දැකලා වැඳ පුදා ගන්නට ධර්ම ශ්‍රවණේ කරන්ට කියන මේ ප්‍රයෝජන කල්පනාවට අරගෙන තමයි එතුමා විහාරස්ථානයට ගියේ. අන්න ඒ ගිය දවසක තමයි බුදුරජාණන් වහන්සේ එතුමාට මේ දේ ධර්ම දේශනාව සිද්ධ කළේ. චත්තාරි මානිගාපති සුඛානි අධිගමනීයන්. ගෘහපතිතුමනි සැප හතරක් තිබෙනවා ළඟා කරගත යුතුය. කවුරු විසින්ද? ගිහිනා කාමභෝගිනා මේ ගිහි ජීවිත ගත කරන කම් සැප විඳින කොයි කවුරුත් විසින් මේ සැප හතර අනිවාර්යයෙන්ම ළඟා කර ගන්න ඕන ජීවිතයක් යහපත්ව තෘප්තිමත්ව ගත කරන්නට නම් කාලේන කාලං සමයේන සමයං උපාදාය කල්යයි බලලා මේ සැප හතර ළඟා කර ගන්න ඕනේ ඒ අවස්ථාවට ගැළපෙන ආකාරයට කටයුතු කරන්නට. සැප කියන වචනේ විවිධාර්ථ කතනයට සුදුසු වචනයක්. සැපේට අකමැති කෙනෙක් නැහැනේ කවුරුවත්. එහෙනම් එයා මානසික ආබාධයෙන් පෙළෙන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැති හැම කෙනෙක්ම සැපේට කැමතියි. මිනිස්සු විතරද? අනෙක් හැම සත්‍යයක්ම සැපයට කැමති. මිනිස් නොමිනිස් කියන හැම කෙනෙක්ම සැප හොයා තමයි ගමන් කරන්නේ. දැන් බලන්ද ත්‍රිසංගත සත්‍යයෝ ඔවුන්ගේ එකම සැපේ තමයි ආහාරය. ඒ නිසා උදේ පාන්දර ඉඳලා රාත්‍රියේ පහන් වන තුරුම එහෙම නැත්නම් රාත්‍රිය එළඹෙන තුරුම ඒගොල්ලෝ මොකද කරන්නේ කෑම හොයනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ කැපේ. ඒගොල්ලන්ගේ අපේක්ෂාව බලාපොරොත්තු. නමුත් මේ මිනිස්යන්ට එහෙමද? ඊට වැඩිය කොච්චර දේවල් ඕනද? ගෙවල් දොරවල් ඕන, ඇඳුම් පැළඳුම් ඕන, ආහාර පාන ඕන, යාන වාහන ඕන, ඉඩ කඩන් ඕන මේ ඕනකම් ගොඩාක් තියෙනවා අපට මේ හැම දෙයක්ම සැප පිණිස යොදා ගන්නට පුද්ගලයා එක්තරා විදියක නුවණැතියෙක් වෙන්න ඕන. දැන් ওই වියග්ගපජ්ජ සූත්‍රයේ එහෙම මේ සැප ළඟා කරගන්න ක්‍රම බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දක්වලා තිබෙනවා. සැප කැමැති වුණාටම බෑ ඒ සැප ලබන්නට යම්කිසි උත්සාහයක නිරත වෙන්න ඕන. උත්තාන සම්පදා කියලා කිව්වේ ඒකයි. බොහොම ලොකු උද්‍යෝගයක් උනන්දුවක් කැපවීමක් තිබෙන්න ඕන සැප ලබා ගන්න. සැප විවිධාකාරයෙන් අපට පාවිච්චි කරන්න පුළුවන් ලෞකික සැප තියෙනවා ලෝකෝත්තර සැප තියෙනවා බුදුරජාණන් වහන්සේ සැප දෙකක් හැටියට දැක්වුවා ගිහි සුඛංච පබ්බජ්ජා සුඛංච ගිහි ගෙවල් වල ඉන්න අයට සැප ඕන සැප ලබනවා පබ්බජ්ජා සුඛං පැවිද්දත් සැප ලබන්න හේතුවක් වෙනවා. ඉතින් ගිහියට වැඩි පැවිද්දා උසස්ම එක්කෙනායි කියලා එතනදී බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා ගිහියා වගේම පැවිද්දගෙත් හැමදෙනාගේම අවසාන බලාපොරොත්තු තමයි නිවන් සැපත ලබා ගැනීම. මේ සඳහා උත්සාහවත් උත්සාහවත් වීම. එතකොට සැප විවිධාකාරයි කියලා මා සඳහන් කළා දෙවියන් විඳින සැප දෙව් සැප ඒ වගේම රජ සැප සිටුවරු බැති ඇමතිවරු මේ විදියට එක එක්කෙනා සැප ලබනවා සැප කියන වචනය එක තැනකදී බුදුහාමුදුරුවෝ උන්වහන්සේගෙන් ඇහුවා මොකද මේ සැප සැප කියලා කියනවා කොහොමද අපි මේක තේරුම් ගන්නෙ? උන්වහන්සේ එතනදි වදාලා සුකස්සේතං අදිවචනං භික්කවේ පුඤ්ඤ. පින කියලා කියන්නේ සැපේට කියන තවත් නමක්. එතකොට පේනව නේද පින නැත්තම් සැප නැහෙනි. පින් කරලා තියෙන්න ඕන සැප ලබන්න. දැන් දිව්‍ය ලෝකේ යන්න පුළුවන්ද පින් නැතුව? දිව්‍ය ලෝකේ යන හැම කෙනෙක් හැම දෙවියෙක් දිව්‍යාංගනාවක්ම පින් කරපු එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ දිව්‍යාත්මේ ලබා ගන්න. එතකොට මේ මේක බොහොම පැහැදිලි වෙනවා සැප ලබන අදහසින් හුඟක් දෙනේ පටන් ගන්න දේවල් ඒගොල්ලන්ට නිමාවකට පත් කරගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. සමහරුන්ට කොහොමවත් හරියන්නේ එතකොට පින මේකට උදව් වෙන්න ඕන කියන බව හොඳට පැහැදිලි. පින නැත්තම් මොනතරම් උත්සාහ කළත් සැප ලබන්නට අපහසුයි. අන්න ඒ නිසා පුණ්‍යවන්ත භාවයත් මේ සැප ලැබීමේ එක හේතුවක් හැටියට අපි සඳහන් කරන්නට කැමැතියි. ඉතින් දිගට මේ කරුණු විස්තර කරන්නට වේලාව නොවේයි. ඒ නිසා අපි මේ සැප හතර මොනවද කියලා දැන් මේ පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි සැපත තමයි ඕනෑම ගිහියෙක් කාන්තාවක් වුණත් පුරුෂයෙක් වුණත් මේ පංචකාම සම්පත් අනුභව කරන ගිහි ජීවිත ගත කරන ඕනෑම කෙනෙක් මේ සැප හතර ළඟා කරගන්න ඕන කියලා තමයි බුදුහාමුදුරුව අනාථපිණ්ඩික සිරිතුමාට දේශනා කළේ. පළවෙනි සැපේ තමයි අත්ති සුඛය. අත්ති කියලා කියන්නේ තියෙනවා කියන එකයි. ඇත මොනොත් සම්පත්. Tamanට උවමනා කරන සම්පත් තියෙනවා. මේ දෙස බැලීමෙන් ලබන තෘප්තිය සැනසීම සතුට තමයි මෙතන අත්ති සුඛය කියලා කියන්නේ. දේපොළ ඉඩ කඩන් දූ දරුවෝ යාන වාහන තියෙනවා. ඒව දිහා බලලා ඒකෙන සැපයටපත් වෙනවා. ඒකෙන සතුටටපත් වෙනවා. හැබැයි මෙතනදී අපි කල්පනා කරන්න ඕනේ පුජ්‍යලෙක් වස්තුව රැස් කරන්න ඕනේ. මේකට කියනවා ධනෙ කියලා. මේ ධනේ සම්පාදනය කරන්න ඕනේ. ඒ ධනේ සම්පාදනය කිරීමේ නිර්වද්‍ය පිළිවෙතක යෙදිලා ඕනේ ධනේ හොයන්න. කොහොම හරි ධනේ හොයලා ධනවතෙක් වීම බුද්ධාගම අනුමත කරන්නේ නැහැ. කෝටි ගණන් තියෙන ඇත්තෝ ඉන්නවා අධාර්මිකව හම්බ කරලා. ඒ නිසා බණ පොතේ සඳහන් වෙනවනේ ධනේ හම්බ කරනකොට බාහා බල ಪರಿචිතා අතපය වෙහෙසවල වැඩ කරලා සේදා වක්කිත්තා දාඩිය මුගුරු වගුරවල අප්‍රමාණ කැපවීමක් කරලා තමයි අර සම්පත් ලබාගත්තේ. ඒ සම්පත් ලබාගත්තේ කෙනා තමයි ඒ සම්පත් දිහා බලලා මට දැන් ඇති හැබැයි මෙතන තවත් කාරණයක් අපි 100ට ගන්න ඕන මේ ධනේ සැපීමෙත් එක්තරා සීමාවක් තියෙනවා. දැන් සමහරු ඉන්නවා මැරෙන කම්ම හම්බ කරලා. කවද්ද එයා සැප ලබන්නේ? ඒ නිසා ජීවිත ගමනේදී එක්තරා සීමාවකදී නවතින්න ඕන. දැන් අපට ඕන තරම් තියෙනවා ඇතිනේ. කියලා තෘප්තියකටපත් වෙනවා නම් ආන්න ඒක තමයි මේ අත්ති සුඛය කියලා කියන්නේ. ධනෙ පිළිබඳ, වස්තුව පිළිබඳ, වත්කම් පිළිබඳ බොහොම ගැඹුරෙන් පැහැදිලි කරන තැන් කොච්චරවත් තියෙනවා. ඉතින් ඒ කරුණු හැම එකක්ම ප්‍රකාශ කරන්නට මේ වෙලාව නෙවෙයි. දෙවෙනි කාරණේ තමයි භෝග සුඛය. භෝග සුඛය කියලා කියන්නේ තමන් හරියම්බ කරගත්ත වස්තුව තමනුත් පවුලේ අය පරිබෝධණයට ගන්න ඕනේ පාවිච්චියට ගන්න ඕනේ ධනේ හම්බ කරන්නේ පරිස්සම් කරලා තියන්න නෙමෙයි ප්‍රයෝජනයට ගන්න ප්‍රයෝජනයට නොගන්න ධනේ අර්ථවත් වෙන්නේ නැහැ ඒ නිසා ධනෙ හම්බ කරනවා වගේම හැබැයි ඒ ධනෙ පාවිච්චි කිරීමේ ක්‍රමානුකූල භාවයක් තියෙන්න තමන්ට ලැබිලා තියෙන සම්පත්වල ප්‍රමාණය හොඳට තේරුම් අරගෙන ඒ අනුව මේ අයවැය දෙක ගැන සැලකිල්ලක් දක්වලා ධනෙ පාවිච්චි කරන්න ඕනේ. ඒ භෝග සම්පත් අනුභව කරන විට ඔහුට ලැබෙන චිත්ත ප්‍රබෝධය තමයි මෙතන භෝග සුඛය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. හොඳ කතාවක් බණ පොතේ තියෙනවා. සවැත් නුවර හිටිය අපුත්තක සිටුතුමා කියලා සිටුවරෙක් මහා ධන කුවේරෙක්. අපුත්ත කියලා කියන්නේ දරුවෝ හිටියේ නැහැ. කාලයක් යනකොට ඔහු මරණයටපත් වුණා. ඉතින් දූ දරුවන් නැති අයිතිකාරයන් නැති ධනෙ කාටද අයිති? රජේට. කෝසල මහරජතුමා එක දවසක් බොහොම කලබලකාරී තත්ත්වයෙන් බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා වැන්දා. රජතුමා කොහේ ඉඳලාද? මේ ආව වෙලාවේ අනේ ස්වාමීනි තවත් නුවර අපුත්තකට සිටුවා මලන්නේ එතුමගේ ධනය කරත්ත වලින් සතියක් පුරා ඇදලා මාලිගාවේ පුරෝල තමයි මම මේ මොහොතක් ඔබ වහන්සේ බෑ දකින්න ආවේ කියලා රැයිතුමා කිව්වා. රත්තරන් වල වටිනාකම පමණක් 80 ලක්ෂයක්. රිදී මුතු මැණික් ගැන ඉතින් මොන කතාවද? හැබැයි ඒ සිටුතුමා නිවුඩු හාලේ බතුයි කාඩි හොද්දකුයි තමයි ආහාරයට අරගෙන තිබෙන්නේ. වැරහැලි ඇඳා කබල් කරත්තේ ගමන් කළා කියලා රයිතුමා සඳහන් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳ හොඳ දේශනාවක් කළා. ඒ දේශනාව මෙතන කියන්න වෙලාවක් ඇත්තේ නැහැ. එතකොට අපි අමාරුවෙන් උත්සාහයෙන් දැනුවත්කම් වලින් විවිධ උපාය මාර්ග වලින් සපයා ගන්න ධනෙ තමනුත් තමන්ගේ නෑදෑයින්ට නැති බැරි අයටත් සංග්‍රහ කරලා ඒ වගේම ආගමික වශයෙන් ඒ ධනෙ පාවිච්චි කරන්නත් ඕනේ. මොකද බෞද්ධයෝ හැටියට අපි දන්නවා අපිට තවත් ලෝකයකට යන්න වෙනවා. ඒ නිසා තමන් පරිහරණය කරන අතරම පින් දහම් කෙරෙහි ඒ ධනෙ යොමු කරන්ට ඕනේ. සමහර විට මේ ලෝකේ උනත් ඉන්න පුළුවන් ධනෙ හම්බ කරගෙන ලැයිතු ගත කරලා මෙච්චර තියනවා හෙටත් මෙච්චර හම්බ වෙනවා කියලා ලේඛන ගත කරගෙන ඉන්නවා පාවිච්චි කරන්නේ. තමන්ගේ දරුවෙකුටවත් හරියට උගන්වන්නේ නැහැ පොතපත ලබලා දෙන්නේ නැහැ වත්කමක් නැති කෙනෙක් වගේ ජීවත් වෙන ඇතු ඉන්නවා අන්න ඒ නිසා මේ භෝග සම්පත් ලබා ගත්තා වගේම ඒ ලබාගත් දේවල් සමම් පරිහරණය කරන්නටත් ඕනේ අනුන් සඳහා යොමු කරන්නටත් ඕනේ පිනට දහමට දෙන්නත් ඕනේ අන්න එහෙම කිරීමෙන් අර පුජ්‍යලයා ලොකු සතුටක් ලබනවා. මගේ මේ වස්තු අපතේ යන්නේ මම පාවිච්චි කරනවා දරුවන්ට උගන්වනවා පැති බැරි අයට දෙනවා ආගම දහම වෙනුවෙනුත් යොදවනවායි කියලා සතුටටපත් වෙනවා ඒ මානසික තෘප්තිය ප්‍රීතිය තමයි භෝග සුඛය කියලා කියන්නේ තුන්වෙනි සැපේ තමයි අනන සුඛය අනන සුඛය කියලා කියන්නේ ණයක් නැතුව ජීවත් වීම. ණය බරින් තොරව ජීවත් වීම. පුජ්‍යලයෝ ණය වෙන්නේ ඇයි? ආර්ථිකය පිළිබඳ කලමනාකාරීත්වය නැතිකම ගැන. සිගාලෝවාද සූත්‍රයේදී ධනේ පාවිච්චි කළ යුතු ආකාරය දක්වලා තියෙනවා ක්‍රම හතරකට. ඒකේන භෝගේ බුඤ්ජේ ලබලා තියෙන සම්පත් වලින් එක කොටසක් පරිහරණය කරන්න ඕන. දීහි කම්මං පයෝජේ. එයින් කොටස් දෙකක් තමන් කරන කර්මාන්තේ සඳහා අපි කියමු වෙළඳාමක් කරනවා කියලා. වෙළඳාම සඳහා කොටස් දෙකක්ම දෙන්න ඕන. අපි මේක පැහැදිලිව තේරුම් ගන්න කල්පනා කරමු රුපියල් 4000ක් තියෙනවා කියලා දවසකට 4000ක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි උදාහරණයක් හරියට කියන්නේ මේ 4000න් 1000ක් දවසේ වියදමට 2000ක් එතකොට තමන් කරගෙන යන ව්‍යාපාරය දියුණු කරගන්න. ව්‍යාපාරය එක තැනම තියාගන්න හොඳ නැහැනේ. දැන් බලන්න වෙළඳසැලක් වුණොත් එහෙම ඒ වෙළෙන්සැලේ සීමිත භාණ්ඩ ප්‍රමාණයක් විතරක් තිබුණොත් පාඩු ලැබුණා. ඒ නිසා නවීන තාලයට අනුව ඒ වෙළෙන්සැල එක එක දේවල් වලින් බැලූ බැලුවම් තෘප්තියට පත් කරන විදිහට සකස් කරන්න වෙනවා. ඒ සඳහා විශාල ධනයක් යොමු කරන්න වෙනවා. එතකොට අන්න ඒ නිසා තමයි ඒ සඳහා කොටස් දෙකක් වෙන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දැක්වේ. චතුත්ථන්ත නිරාපේය. දැන් එතකොට රුපියල් 4000න් 1000ක් දවසේ වියදමට ගත්තා 2000ක් ව්‍යාපාරයේ දියුණුව සඳහා යොමු කළා. තව 1000ක් ඉතුරු. ඒ 1000ට මොකද කරන්න කිව්වේ? ඒක තැන්පත් කරන්න ඕන. දැන් එදා බැංකු තිබුණේ නැහනේ. නිදන් ක්‍රමයක් එදා තිබුණේ. නැත්නම් අද බැංකු තියෙනවා. ඒ නිසා බැංකු ගත කරන්න ඕනේ අනිත් මුදල. ඇයි? ආපදාසු භවිෂ්‍යති. මහා කරදරයක් කිරියරයක් බාධකයක් ආපු වෙලාවේදී පාවිච්චි කිරීම සඳහා. ඒ නිසා මේ තමන් හම්බ කරලා තියෙන සම්පත් ඒ වගේම ධන ධාන්‍ය ආදී ක්‍රමානුකූලව වර්ගීකරණයක් කරලා ඒ තුල ජීවත් වෙනවා නම් තමයි ඒ සතුට ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අර එක්කෙනා අර දානපතියා කල්පනා කරනවා මම ජීවිතයේ තුල සුළුෙන් හෝ විශාල විදියට හෝ කාටවත් ණයක් වෙලා නැහැ කියලා. හැබැයි මේ ණය කියන කතාව දෙපැත්තක් තියෙනවා. යුතුයකම් ඉටු නොකිරීමත් ණයකාරයෝ වීමට හේතුවක්. දැන් අම්මලා තාත්තලාට දරුවන්ගෙන් යුතුයකම් ඉටු වෙන්න ඕන. නැත්තම් ඒ දරුවෝ අම්මලා තාත්තලාට ණයයි. අම්මලා තාත්තලාගෙන් දූ දරුවන්ටත් යුතුයකම් ඉටු වෙන්න ඕන. ඒක නොකොලොත් දූ දරුවන්ට ණයයි. රජයේ සේවය කරන ඇත්තෝ නියමාකාරයෙන් ඒ සේවය නොකොලොත් මුළු රටටම ණයකාරයෝ බවට පත් වෙනවා. මේ මේ පැත්ත ගැනත් අපි කල්පනා කරලා බලන්න ඕනේ. ණයට දීම ජීවිත හානියට පවා හේතු වෙනවා. එක එක්කෙනාගේ ණයට ගන්නවා ණය ගෙවා ගන්න විදියක් නැහැ ගමඩ පයින්න. මේ ඊයේ පෙරේදත් පත්තරේ තිබුණේ එහෙම සිද්ධියක්. ඒ නිසා ණයකාරයෙක් නොවි ජීවත් වීම. ඒ සංස්කෘත පඬිවරු නම් කියන්නේ ණයකාරයෙක් වීම ණය කරේ දාගෙන ඉන්නවා වගේ වැඩක් කියලා. කොයි වෙලාවෙ ගහින්ද? එච්චර දරුණු දෙයක් තමයි ණය වීම. ඒ නිසා ණයකාරයෝ නොවි රටට ණය වෙන්න හොඳ නැහැ, පවුලට ණය වෙන්න හොඳ නැහැ, දරුවන්ට ණය වෙන්න පන්සලට ණය වෙන්න නැතුව Tamange යුතුයකම් හරියාකාරී ඉටුකොලොත් ආන් එක්කෙනාට මම කිසිම කෙනෙකුට සතේකවත් ණයක් නැහැ කියලා සතුටක් ලබන්න පුළුවන්. ඒ ලබන සතුට තමයි බුදුරජාණන් වහන්සේ අනන සුඛය කියලා දේශනා කළේ. ඊළඟට හතරවෙනි සැපය. හතරවෙනි සැපේ තමයි අනවජ්‍ය සුඛ. වජ්‍ය කියලා කියන්නේ වැරදි. අනවජ්‍ය කියලා කියන්නේ නිවැරදි. වැරදි නැතුව ජීවත් වීම. මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. බෞද්ධයන් හැටියට සලකනකොට හැම කෙනෙක් තුලම වැරදි කරන ස්ථාන තුනක් තියෙනවා. මේ ස්ථාන තුනෙන් සිද්ධ වෙන දේවල් කර්ම කියන වචනේ පැහැදිලි කරලා තියෙනවා. කයින් සිද්ධ වෙන දේවල් වලට අපි කියනවා කාය කර්ම කියලා. වචනයෙන් සිද්ධ වෙන දේවල් වලට අපි කියනවා වාචා කම්ම කියලා. මනසින් හිතෙන් සිදුවෙන කර්ම වලට කියනවා මනෝ කර්ම කියලා. එතකොට හිත කය වචන කියන තුන් තැන හරියට පරිස්සම් කරගත්තොත් ඒ කෙනාට නිවැරදිව ජීවත් වුණා කියලා සතුටු වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ජීවිතයක එක තියෙන්න බෑ. ඒ මොකද අපට මේ ජීවිතයේ අවසාන මොහොතේ ලැබෙච්චාම හිතාගෙන යනකොට වැරදි ගොඩක නම් ඉන්නේ එයාට කවදාවත් සුගතියක් ලබන්න බෑනේ. අන්න ඒ නිසා වැරදි වලින් අයින් වෙලා නිවැරදි ජීවිතයක් ගත කරන්න. දැන් අපේ වැඩිහිටියෝ කියන එකක් තමයි ඉස්සර හිටපු ඇත්තෝ කුරා කූඹියෙකුටවත් හාමුදුරුවනේ මම වැරද්දක් කළා නෑ කියලා. කොච්චර අභීත වචනයක් කිසිම කෙනෙකුට වැරැද්දක් නොකර ඉන්න පුළුවන් නම් ඒ කෙනා අතිශය සමෘද්ධිමත් ජීවිතයක් ලබනවා ඊළඟ ආත්මෙදී. ඒ නිසා මේ වැරදි සිද්ධ වෙන ස්ථාන පාලනය කර ගැනීම, රැක ගැනීම ඊටාත්ම වැදගත්. කාය කර්ම කියලා කියන්නේ කයින් සිද්ධ වෙන දේවල්. ප්‍රාණඝාතය ඒ වගේම අදත්තාදානයේ හොරකම ඒ වගේම වැරදි චර්යාව කාම මිත්‍යාචාර ජීවිතේ වැරදි විදිහට පැවැත්වීම ජීවිතයක් නිවැරදිව පවත්වන්න බුද්ධ ආගමේ තානමක් නැහැ ජීවිතේ වැරදි විදිහට ගෙනියනවා නම් එතෙන්ට තමයි බුද්ධ ආගම වැරදි කියලා කියන්නේ ඒ නිසා මේ කාය කර්මවලදී අපේ බොහෝමයක් දෙනෙක් සතුන් මල්ලා නෙමෙයි ජීවත් වෙන්නේ. සමහරු ඉන්නවා ඉතින් ඒකටම යොමු වෙච්ච පිරිසක්. ඒක වෙනම කතාවක්. නමුත් සතුන් මරලා ජීවත් වෙන ඇත්තෝ බොහොමත්ම අඩු සංඛ්‍යාවක් කියන්නේ වැඩි සංඛ්‍යාවක් සතුන් නොමර ජීවත් වෙනවා. ඒ වගේම හොරකම් කරලාද හැම කෙනෙක්ම ඉන්නේ නෑනේ. හැම දෙනාම හොරු නෙමෙයි. නම ගිය හොරු ඉන්නවා. නමුත් හැම දෙනාම හොරු නෙමෙයි. හොරකම් කරලා ජීවිතයක හම්බ කිරිල්ල බොහොම අවදාන. ඒකේනා බයෙන් සැකයෙන් තමයි අර වස්තුව ගොඩ ගහගෙන කටයුතු කරන්නේ. ඒ නිසා හොරකම් කිරිල්ල. ඒ වගේම දුරාචාරය. සදාචාරයේ තියෙද්දී ඇයි දුරාචාරයට වැටෙන්නේ? සදාචාර සම්පන්නව ඕනෑම දෙයක් කරන්නට බෞද්ධයන්ට නිදහස තියෙනවා. දුරාචාරයේ දෙන්න තමයි බුද්ධ ආගමේ ඉඩක් නොදෙන්නේ. අන්න ඒ නිසා මේ කය මේ විදියට හොරකමින් ඒ වගේම සත්ව ඝාතනයෙන් දුරාචාරයෙන් මුදව ගත්තාම එයා කයෙන් නිවැරදි කාර්යය. ඒ වගේම වචනයෙන් කෙරෙන බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. මේ හතර නොකියුවොත් එහෙම කියන්න වෙන්නේ ඇත්ත. ඇත්ත කියන එක පාපයක් නෙවෙයි. අපායන්ට හේතුවක් නෙවෙයි. ඒ නිසා මේ හතරෙන් වැළකීම. එතකොට දෙපලක් අපි පරිස්සම් කරගත්තා. ආරක්ෂා කරගත්තා. තුන්වෙනි එක තමයි මනෝ කර්ම. මනෝ කර්ම කියලා කියන්නේ හිතෙන් කරන දේවල්. අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. අවිද්‍යාව කියලා කියන්නේ විසම ලෝභය. බොහෝම නපුරුයි ඒක. ව්‍යාපාද කියලා කියන්නේ අනුන් නැසීමේ හැඟීම. අනුන් විනාශ කරන්න. අනුන්ගේ ජීවිත දිහා බලලා සැනසෙන්න බෑ. මහා ඊර්ෂියාවක් ඇති වෙලා කොහොම හරි ඒ ඇත්තෝ නැති කරන්න. එහෙම උපක්‍රම යොදන ඇත්තෝ කොච්චර ඉන්නවද? හොඳට ඉගෙන ගන්න ළමයෙක් දැක්කහම ඊර්ෂියා කරන ඇත්තෝ ඉන්නවා. හොඳට යමක් කමක් හරි හම්බ කරගත්තු කෙනෙක් දැක්කහම ඒක ඌලන්ට බැරි ඇත්තෝ ඉන්නවා. අන්න ඒ නිසා මේ ව්‍යාපාදේ ක්‍රෝධේ කියන එක බොහොම නරක අකුසලයක්. අක්කෝ දේන ජිනේ කෝදා. ක්‍රෝධය ක්‍රෝධ නොකිරීමෙන් මෛත්‍රී කිරීමෙන් පමණයි ජය ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තුන්වෙනි එක තමයි මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ වැරදි විදිහට බැලීම, වැරදි විදිහට දැකීම. කවුරුවත් කිව්වා මේම නැත්තම් කොහේ හරි සිද්ධ වෙච්චාම ඒවා වැරදි විදිහට අවබෝධ කරගන්න නැතුව එහි යථා තත්ත්වය පරීක්ෂා කරලා බැලීම බෞද්ධ සතු යුතුයකම. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕනේ මේ මිත්‍යා දෘෂ්ටිකෙක් නොවි ජීවත් වෙන්න. මිත්‍යා මත තියෙනවා. මිත්‍යා වාද තියෙනවා. මිත්‍යා දෘෂ්ටි තියෙනවා. ඒ වලින් අපි ඉවත් වෙන්න ඕන. බුදුදහම ඉගෙන ගත්තාම ධර්මයේ පාවිච්චි කළාම මිත්‍යා දෘෂ්ටියේ තියෙන අහිතකර භාවය හොඳට තේරුම් අරගෙන ඒකෙන් ඉවත් වෙන්න ඕන. දිට්ඨි කියලා කියන්නේ දැකීම. දැන් සමහරුන්ට Taman පිළිගත්ත මතය මොනතරම් කරුණු කිව්වත් අත්හරින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ වැරදි විදිහට ලෝකේ ගැන, Taman ගැන, සමාජය ගැන, ආගම දහම ගැන වැරදි විදියට කල්පනා කිරීම. බුදුරජාණන් වහන්සේ පිළිබඳ වැරදි විදියට හිතනවා. සවණක් රැස් විහිදෝන පුළුවන් දෝක මිනිසෙකුට. ෂඩ් වර්ණ බුද්ධ රශ්මි මාලා විහිදෙනවා කියලානේ අපි කියන්නේ. ඉතින් මිත්‍යා දෘෂ්ටිකය ඒක පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට 이르දි බල තිබුණයි කිව්වට මිත්‍යා දෘෂ්ටිකය ඒක පිළිගන්නේ නැහැ. පින්පව් ඔව් පිළිගන්නේ නැහැ. එහෙම ඇත්තන්ට තමයි මිත්‍යා දෘෂ්ටිකෝයි කියලා කියන්නේ. අතීතයක් නැහැ අනාගතයක් නැහැ මේයින් පස්සේ මැරිලා ගිහිල්ලා හොඳ තැනක උපත ලැබනවා ආදි වශයෙන් ගන්න හැඟීම් වලට මිත්‍යා දෘෂ්ටි කියලා කියනවා. ඒ දෘෂ්ටි වලින් තොර වෙන්න ඕනේ. එතකොට තමයි යහපත් දැක්මක් අපට ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔය මා සදාහන් කළේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන මේ තුන හොඳට පරිස්සම් කරගත්තොත් ක්‍රමානුකූලව පාවිච්චි කළොත් එයා අනන සුඛේ විඳිනවා මම කවදාවත් මය කය නරක දෙයකට යොමු කළා නෑ කියලා ඔහුට සතුටු වෙන්න පුළුවන් මම කවදාවත් කෙනෙකුට හිතරි දෙන්න කතා කළා නෑ කියලා ඔහුට සතුටු වෙන්න පුළුවන් මම කිසිම කෙනෙකුගේ දෙයක් අරගෙන නැහැ කියලා සතුටු වෙන්න පුළුවන්. මේම සතුටු වෙන එක තමයි අනවජ්‍ය සුඛය කියලා කියන්නේ. ඒක මංගල කාරණයක් හැටියට මංගල සූත්‍රයේදී බුදුහාමුදුරු අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමන් කියලා දේශනා කළා. ඒ නිසා මේ බණ ඇසු හැමදෙනාම මේ කරුණ හොඳට තේරුම් අරගෙන සැප ලබා ගැනීම සඳහා මේ සඳහන් කළ අත්ති සුඛය, භෝග සුඛය, අනන සුඛය, අනවජ්‍ය සුඛය කියන මේ සැප හතර ළඟා කරගෙන මෙලවත් සැපවත් ජීවිත ගත කරලා පරලවත් ඒ සැපවත් ජීවිත ගත කිරීමේ ශක්තියේ බලෙන් හැමදෙනාටම අජරාමර සංඛ්‍යාත උතුම් අමා මහ නිවන හේතු වේවා කියලා තාත්තනේ කරන්නේ සාද් සාද් සා ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං එම ධර්මානුශාසනාව පැවැත්වුවේ පහමුණේ කඩහපොළ ශ්‍රී ශෛලබිම්බාරාමාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රවේදී සාහිත්‍යාචාර්ය මංගල ධර්මකීර්තිශ්‍රී අත්තදස්සේ පූජ්‍යපාද කඩහපොළ ප්‍රේමානන්ද ස්වාමීන් වහන්සේ අද 2023 මැයි මාසයේ 13 වෙනිදා ශනිදා දවස උදවුණු දවස යහපත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ කාල සීමාව වැසි සහිත කාල සීමාවක් සෝභාධර්මයේ අපි ඒව කරදරයක් කියලා ගත්තට සුභාදාම මේ විදිහට තමන්ගේ ක්‍රියාවලිය පවත්වාගෙන යනවා ඒවා ඉතින් කලමනාකරණය කරගැනීම තමයි අපේ වගකීම් බවට පත්වන්නේ ඒවා ආපදාවක් බවට පත් කරගන්නවද එහෙම නැත්නම් ඒවා සාමාන්‍ය විදිහට ඒවට මුහුණ දීලා අපි ජීවිතයේ ඉස්සරහට අරගෙන යනවද කියලා තීරණය කරන්න අවශ්‍ය වෙන්නේ අපිම විසින් ඒ නිසා සුභාදාමට අහසට බැන බැන ඉන්නවට වඩා අපි වැස්සට මුහුණ දීලා මේ දවස් ටික කලමනාකරණය කරගමු කියලා අපි ඔබට යෝජනා කරනවා ප්‍රිය ශ්‍රාවකීනි මේ කාලේ අහන්න දකින්න ලැබෙන දේවල් එච්චර හොඳ දේවල් නෙමෙයි කියලා වෙලාවකට හිතන හොඳ දේවල් ඕනෑ තරම් අස්සේ එකක් දෙකක් වුණත් නරක දේවල් මතු වෙලා අපිට නිතර පේනවා ඒක තමයි ලෝක ස්වභාවය ඒක තමයි අපිට ස්වභාවය ස්වභාවයෙන්ම අපිට අත්විඳින්න සිදු වෙන දේ ඒ කියන්නේ කොච්චර හොඳ දේවල් දැක්කත් නරක දැක් තමයි වැඩියෙන් පේන්නේ ඒව දේවල් තමයි වැඩියෙන් දීපණය වෙන්නේ ඒ පිළිබඳව තමයි වැඩියෙන් කතා කරන්නේ සාමයේ පිළිබඳ වඩා යුද්ධය පිළිබඳව ගැටුම් පිළිබඳව තමයි මානවයා කතා කිරීමට කැමති ඒක හැටි නමුත් අහන්න දකින්න ලැබෙන දේවල් පිළිබඳව සතුටක් නම් අපේ හිතේ නැහැ. ඔබේ හිතෙත් නැහැ. පුංචි දරුවෝ ආරක්ෂා කරගන්න, ගැහණු දරුවෝ ආරක්ෂා කරගන්න, ගැහණු ළමයි ආරක්ෂා කරගන්න, හැමෝම ආරක්ෂා කරගන්න. අම්මලා තාත්තලා වැටියෙන් සිහි බුද්ධියෙන් යුතුව, සිහි කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න කියලා අපි ආරාධනා කරනවා. සෙනසුරාදා ඉරිදා දවස් විවේකී සතියන්තේ වුණාට දරුවන්ට ඉගෙන ගන්න එළියට බහින්න වෙනවා. දරුවෝ මේ වෙලාවෙත් පන්ති යන්න ටියුෂන් ක්ලාස් යන්න සූදානම් වෙනවා ඇති අම්මා තාත්තා කරුණා කරලා ඕන් පිළිබඳව විමසෙල්ලෙන් පසුවන් ඕන් කොහෙද යන්නේ එන්නේ කින්දෑ පිළිබඳව සෝදිසියෙන් එන මොකද ඕන් වැරදි කරනවා කියන අදහසට වඩා අනිත් අය වැරදි කරනවා ඕන්න දැහගන්න ඕන්න අත්පත් කරගන්න සමාජයේ බලාගෙන ඉන්නවා. ඒ නිසා දරුවෝ පිළිබඳ අවිශ්වාසය නෙමෙයි වර්ධනය කරගත යුතු වන්නේ සමාජය පිළිබඳ විමසිලිමත් භාවයේ තාමත්ම වැදගත්. එනිසා මේ පිළිබඳව මතක තියාගන්න. වරක් දෙවරක් නෙවෙයි සියවරක් දරුවෝ ගැන ඇහැ ගහගෙන ඉන්න. ඒක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ, වටිනාම දේ. සිංහල ප්‍රදේශයේ සිට සමගින් එක්වන්න දැනුම, තොරතුරු, වින්දනය මේ හැම දෙයක්ම අපි ඔබට අද දවසේ ශනිදාවෙත් සූදානම් කර තිබෙනවා. එසේනම් අපි මීරු ගීතයකින් අද උදයිර ආරම්භ කරමු මේ ගීතය රචනා කළේ අරිසෙන් අහුබුදුසූරින් අරිසෙන් අහුබුදුසූරින් කියන ලංකාවේ පහළ වූ විශිෂ්ට පාඨණෙක් ගීත රචකෙක් කවියෙක් ඒ වගේම බොහෝ දෑ අපේ රටට දානය කළ පුද්ගලෙක් භාෂාව සම්බන්ධයෙන් හෙළබසද සිහල වශද රැකගැනීම නිසා ඒවා ඊළඟ પરම්පරාවට පෝෂණයෙන් සහිතව දානය කිරීම නිසා කැප වූ මේසේ අසන අහුබුදු කියපම අපිට මතක් වෙන්නේ එක පාටම ඊ타මත්ම වටිනා නම් ගම් රසක් සෞසිරිපාය ඉස්රුපාය සෙත්සිරිපාය වැනි නම් ලංකාවේ මේ විවිධ ස්ථානවලට රාජ්‍ය ආයතන වලට ලබා දීලා තිබෙන ඔහු නම් ගම් ඕනෑ තරම් අපිට කියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ගීතද බොහෝ ප්‍රමාණයක් රචනා කළ ගීත රචකෙක්. ඉතින් එතුමන්ට අපි ස්තුතිවන්ත වෙමින්